පාද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ දේශනාව හරියට ප්‍රායෝගික වශයෙන් හදවත තුළින් දැක දැක ඇසුවොත් සමහර විට මේ දේශනාව අසන ගමන් වුණ කෙනෙකුට නිවනට පිටපත් කර ගන්නට පුළුවන්කම ලැබේවි සේනුවත් මේ අනුව පිළිපැදීම තුළින් මේ ජීවිතයේදීම කෙනෙකුට නිවන් අවබෝධ කර ගන්නට පුළුවන්කම තිබෙනවා. එසේත් නොවේනම් මතු භවයකදී හෝ මතු බුද්ධ ශාසනයකදී හෝ නිවන් ලබා ගැනීම සඳහා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ ඒ අවබෝධය ඒකාන්ත වශයෙන්ම හේතු වෙනවා ඇති උපනිශ්‍රය වෙනවා ඇති එසේම වේවා කියන කාරුණික අදහස පෙරදරි කරගෙන අප මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. ඒ සාවධානව හඳින් අහන්න ඕනේ හදවතින් මේ කියන ධර්මය දැක දැක අහන්න ඕන. අපේ අද මේ ඇට ශූන්‍යතාවය පිළිබඳ ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ශූන්‍යතාවය කියන එකේ සරල සිංහල අදහස හිස් භාවය කියන එක. කියන්නේ යමක් මොකක්වත් නැත්නම් එතෙන් අපි හිස් කියන එක ශූන්‍යයි කියලා කියන බුදුරජාණන් වහන්සේ කියන්නේ ශුන්‍යත කියලා. බුදුරජාණන් වහන්සේ බොහෝ විට දක්වලා තිනවා ශුන්‍යතෝ ලෝකං අවික්කස්සු මොග්ගරාජ්‍ය සදාසතෝ කියලා ඒ පාරායන වර්ගයේ මොග්ගරාජ සූත්‍රයේ දක්වලා තිනවා. මොග්ගරාජ කියන්නේ ධාක්මණේ අමතලා කියන මේ ලෝකෙම ශූන්‍යයි ශූන්‍ය වශයෙන් දකින්නේ කියලා. තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ චූල ශුන්්‍යත සූත්‍රය මහා ශුන්්‍යත සූත්‍රය කියලා සූත්‍ර දෙකක් මේ ශුන්්‍යතාවයේ අරමුණු කරගෙන දේශනා කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍ර දෙකම තියෙනවා. ඔය මජ්ක්‍ධිම නිකායේම තියෙන තවත් සූත්‍රයක් පින්දපාත පාරිශුද්ධ සූත්‍රය කියලා මේ සූත්‍රය දක්වලා තිබෙනවා. සරියුත්හාමුදුරුව බුදුහාමුදුරුව දක්ින්නට ආවට පස්සේ සරියුත්හාමුදුරන්ගේ මුහුණ හරිම ප්‍රසන්නයි පැහැදිලි. ඉතින් බුදුහාමුදුරුව එහෙම මොකද ඔබගේ මුහුණ ඉතාම ප්‍රසන්න පැහැදිලි. මම බුදුරජාණන් වහන්සේ ශුන්්‍යත විහරණයෙන් වාසය කළා. ඒකයි මේ தත්ත්වය. බුදුරජාණන් වහන්සේත් ඒක අනුමත කළා. මමත් එහෙම තමයි ආසාවතුත් නිරන්තරයෙන් ශුන්්‍යත විහරණයෙන් වාසය කරන මේ ශුන්්‍යත විහරණයට මහා පුරුෂ විහරණය කියලා මම ප්‍රකාශ කරනවා කියලා ඒ සූත්‍රය දක්වා තිබෙනවා. පින්නපාත පාරිශුද්ධ සූත්‍රය ඒක දක්වලා තිබෙනවා. මේ විදිහට විවිධ තැන්වල මේ ශුන්්‍යතාවය පිළිබඳ බුදුහාමුදුරේ දේශනා කරලා තිබෙනවා. මම මේ කරුණ පළමුවෙන්ම කිව්වේ දැන් ප්‍රසිද්ධියට පත් තුල තියෙන හාමුදුරුවෝ කියනවා මේ ශූන්‍යතාවය කියලා එකක් බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. ඒ කියන්නේ කියන ඒ කියන කතාව. ඒ කතාව වැරදි කියන එක පෙන්වන්න කරන්නයි අපි සූත්‍ර පිටකයේ විවිධ තැන්වල තියෙන ඒ කරුණ ඉදිරිපත් කළේ. එතකොට ශූන්‍යතාවය කියන්නේ මොකක්වත් නැති හිස් භාවය කියන අර්ථයම නෙවෙයි. අපිට කලින් යමක් දිස්සෙනවා තියෙනවා කියලා. නමුත් ඒක සත්‍ය වශයෙන් විශ්ලේෂණය කරලා නැත්නම් නුවණින් විමසලා බලන විට කිසිවක් නැතුව හිස්සී යන ස්වરૂපයක් තියෙනවනම් අන්න ඒකටයි ශූන්‍යතාවය කියන්නේ. මේ කියපු අර්ථ නිරූපණය සමහර විට මේ අයට නොතේරෙන්න පුළුවන්. අපි උපමාවක් කියන්නම්. දැන් අපි දන්නවා මිරිඟෝ කියන එක ඈත වතුර පිරීලා තියෙනවා වගේ පේනවා. ඔය අවුව පාලා තියෙන විට තාර පාරවල් වල කෙලින් තියෙනවා නම් ඈත පේනවා වතුර පිරලා තියෙනවා. නමුත් එහෙම පිරුණාට ළඟට ගියාට පස්සේ එහෙම වතුර කියන දෙයක් නැහැ. දැන් අහසේ බලාකුළු නැත්තම් නිල් පාටට හොඳට දිස්සෙනවා. නමුත් අහසේ එහෙම නිල් පාටට දෙයක් අහසේ ඒ අභ්‍යකාශයට ගියාට දක්නට ලැබෙන්නේ. නමුත් අපිට පේනවා එහෙම නිල් පාට වගේ එකක් තියෙනවායි කියලා. එහෙම තිබුණට එහෙම දෙයක් සත්‍ය වශයෙන් නැහැ. අන්න ඒක නිසා ඒක හිස් කියලා කියන්නේ. ඒක නිසාම මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම මේ ආකාරයෙන් කලින් තිබෙනවා වගේ පෙන්눔 කරනවා. නමුත් ප්‍රඥා ඇසකින් හරියට ඒ දේවල් දෙස බලනකොට ඒ තුළ කිසිවක් विद्यමාන වන්නේ ඔක්කොම ශිෂ්‍යෝ ධර්ම. ඒ නිසාම බුදුජානන් වහන්සේගෙන් සරිව ආනන්ද හාමුදුරුවෝ දවසක් විමසනවා මෙහෙම ප්‍රශ්නයක්. සංඤෝ ලෝකෝ සංඤෝ ලෝකෝ තිබන්තේ උච්චතේ කිතාං සංකෝ භන්තේ සංඤෝ ලෝකෝ ති උච්චතේ ආනන්ද හඳුරෝ අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේසෝ න්‍යය ලෝකේසෝ න්‍යය කියලා වහන්සේ ප්‍රකාශ කරනවා වදාරනවා. ඒ කෙතකින් නම් මේ ලෝකේ ශූන්‍යයි කියලා කියනවා. මේන් කියන එහාට කියන කොටස තමයි නිවනට අවධානය යොමු කරලා ආන්නට ඕන කොටස නිවනට අවශ්‍ය වන ධර්ම කරුණු මේන් දැක්වෙන්නේ. බුදුරජාණන් වහන්සේට පිළිතුරු වශයෙන් දක්වන්නේ මෙහෙමයි. යස්මාච කෝආනන්ද සංඥාන් අත්තේනවා තනියෙනවා තස්මා සංඥෝ ලෝකෝ චිවච්ඡති. ඒකේ අදහස මෙන්න මේකයි. මේ ලෝකයේ ආත්මයක් හෝ ආත්මයට අයත් දෙයක් වශයෙන් ගන්නට යමක් නැති නිසායි ආනන්ද මම ශූන්‍යයි ශූන්‍යයි කියලා කියන්නේ. යස්මාචකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනේනවා ආත්මයක් වශයෙන් ගන්නටත් නැහැ ආත්මයට අයත් දෙයක් කියලා ගන්නටත් කිසිවක් නැහැ. තස්මා ඒක නිසා සංයෝ ලෝකෝ දිවිච්ඡති සංයෝ ලෝකේ ශූන්‍ය ලෝකේ ශූන්‍යයි කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට අහනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයන් කිංචානන්ද ශුන්‍යං අත්තේනවා තේනේනම් මොනවාදානන්ද මේ ආත්මයක් වශයෙන් හෝ ආත්මයකට දෙයක් වශයෙන් ගන්නට නැත්තේ මොනවද මේ ආකාරයේ ශූන්‍ය වශයෙන් ගන්නට ශූන්‍ය වශයෙන් දැක්සනේ වන්නේ නැත්නම් අවබෝධ කරගත යුතු වන්නේ ඒකටම බුදුරජාණන් වහන්සේ ළඟට පිටුතුර දක්වනවා චක්කුංකෝ ආනන්ද ශුඤ්ඤං අත්තේනම අත්තේනම රූපා ශුඤ්ඤා අත්තේනම අත්තේනම චක්කු විඤ්ඤාණ ශුන්‍යං අත්තේනවා අත්තේනිනවා චක්කු සම්පස්සෝ ශුන්‍යෝ අත්තේනවා අත්තේනිනවා යම් පිටං චක්කු සම්පස්ස පච්චය උපජ්ජේති වේදේතං සම්පේ ශුන්‍යං අත්තේනවා අත්තේනිනවා මේ ආදි වශයෙන් ආයතන 6කට කියවා මේ අපි ඇහැට කියපු කරුණ ටික විතරයි මේදී මේ ප්‍රකාශ කරේ මේ ඇහැ සම්බන්ධ කරගෙන කියපු කරුණ ටික පමණයි බුදුහාමුදුරේ දේශනා කර කරුණ ටිකයි ඔය ප්‍රකාශ කළේ ඒ වගේම බුදුහාමුදුරෝ කන නාසය දිව ශරීරය මනස කියන ඒවාට විස්තර කළා. දැන් මෙහිදී කියන කතාවේ සරල අදහස අපි පළමුවෙන් හිතලා බලමු. චක්කසුඤ්ඤං අත්තේනවා අත්තේනිනවා. ඇහැ ශූන්‍යයි ආත්මයකුත් නෙවෙයි ඇහැ කියන එක තමන්ගේ ආත්මයක් නෙවෙයි තමන්ට අයත් ධර්මයකුත් නෙවෙයි. ඒ කියන්නේ ආත්මයට අයත් ධර්මයකුත් නෙවෙයි. ඒක නිසා ඇහැ ශූන්‍යයි. ඊළඟට කියනවා රූපසඤ්ඤා අත්ේනවා අත්ේනිනවා. ඇහැට පෙනෙන රූප තියෙනවා. ඒ කියන්නේ බාහිර ලෝකේ රූප පේනවා. පණ ඇති රූප, පණ නැති අජීවී සජීවී සෑම රූපයක්ම දැස් වෙනවා ඇහැට. වර්තමාන වශයෙන් තියෙන රූප, තමන්ගේ රූපස්කන්ධයත් ඇහැට පේනවා. මේ සෑම එකක්ම සංඥාවක් තියෙනවා තේනෙනවා ආත්මයක් හෝ ආත්මයට අධ්‍යක් නුවණ නිසා මේවා ශූන්‍යයි. ඊළඟට බුදුහාමුදුරුවෝ කියන්නේ චක්කු විඥානං සංඥාම් අත්ේනවා තේනෙනවා. ඇහැට රූපයක් ගැටුණාට පසු ඒ රූපය පිළිබඳ ඒ රූපය දැනීම රූපය බැලීම පිළිබඳ රූපය දැකීම පිළිබඳ දැනීමක් ඇති මේකට කියන්නේ චක්කු විඥානය කියලා. ඒ ඇහැට රූපය ගැටුණාට පස්සේ ඒ රූපය පිළිබඳ දැනීමක් ඇති වෙන එකයි චක්කු විඥානය කියන්නේ. ඒ චක්කු විඥානයන් ශුන්‍යං අත්තේන වාත්තේනිනවා ආත්මයක් හෝ ආත්මයට ඇද්දයක් නැති නිසා ශුන්‍යයි. ඊළඟට චක්ක සම්පස්සෝ සංයෝ අත්තේන වාත්තේනිනවා ඊළඟ කාරණාව ඇහැට පෙනුනහම රූපයක් ඒ රූපය නිසා ඒ දැනීමක් ඇති වෙන චක්කු විඥාණය මෙහිදී ඊට පසු ඇති වෙන චක්කු සම්පස්සය. මෙන්න මේ චක්කු සම්පස්සය කියන එකත් ආත්මයක්වත් ආත්මයට අයත් දෙයක්වත් නෙවෙයි. දැන් චක්කු සම්පස්සය කියන එක විස්තර වශයෙන් වෙන සූත්‍රවල දක්වලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේ දීපටිච්ච චක්කු විඥානං තින්නම් සංගතේ චක්කු සම්පස්සෝ. එහේ රූපේ ගැටීම නිසා චක්කු විඥාණය තියෙනවා මේ තිදෙනාගේ එකතුවට ප්‍රකාශ කරනවා චක්කු සම්පස්සය සම්පස්සේ කියලා. ඒකට මෙතන මේ චක්කු සම්පස්සේ කියන එක ආත්මයක් හෝ තමා නෙවෙයි, තමාට අයත් දෙයක් නෙවෙයි. ආත්මයක් හෝ ආත්මයට අයත් දෙයක් නෙවෙයි. ඒක නිසා ඒක ශූන්‍යයි කියන්නේ. ඊළඟට කියනවා යම් පිටං චක්ක සම්පස්ස පත්‍ය උපජ්ජති වේදිත සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා මේ ඇහැට රූපේ පෙන්ලා චක්ක විඥානේ ඇති වෙලා ඒ තුنين චක්ක සම්පස්සේ ඇති වෙලා පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා මේ අය අහලා ඇති පස්සපත්‍ය වේදනාව කියන කතාව ඒ ඇහැට රූපේ පෙන්ලා චක්ක සම්පස්සේ ඇති වෙලා ඇති වෙන වේදනාව සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා දුක් වේදනාවක් වෙන්නට පුළුවන් ඇහැට රූපය පෙනුනට පස්සේ ඇති වෙන වේදනාව දුක් වේදනාවක් වන්නට පුළුවන්. නැත්නම් අදුක්ඛම සුඛං වා මඳාත් වේදනාවක් උපේක්ෂා වේදනාවක් වන්නට පුළුවන්. සම්පේසුඤ්ඤං අත්තේනවා අත්තේනවා. ඒ සියලුම වේදනාවලුන් ආත්මයක් වශයෙන් ගන්නට දෙයක්වත් නැහැ. ආත්මයට අයත් දෙයක්වත් නෙවෙයි. ඒක නිසා ඒ සියලුම දේවල ශූන්‍යයි ආනන්දයි. මෙන්න මේ විදිහට ඇහැගෙන කරුණු ටිකක් කියවන. මේ ටික කිව්වට මෙහෙට එකපාරට නිවනට සිදපත් කරගන්නට බෑ. ඒක නිසා නිවනට සිදපත් කරගන්නට නම් මේවා ශූන්‍යවන්නේ කෙසේද කියන කාරණාව තමාගේ හදවත තුළින් දකින්නට ඕනේ. හදවත තුළින් පෙනෙන්නට ඕනේ. මේවා තමාගේ නෙවෙයි, තමාට අයත් ධර්මයක් නෙවෙයි, ආනාත්මයි ශූන්‍යයි කියලා. එතකොට ඇහැ ගත්තොත් එහෙම තමන්ගේ ඇහැ උදාහරණයක් ගමු. මේ එතකොට මේ ඇහැට මගේ ඇහැ මගේ ඇහැ කියලා මේ සිතාගෙන සිටිනවා නම් මේ දැන් සිතින් අහලා බලන්න ප්‍රශ්නයක්. මේ මගේ ඇහැ මගේ ඇහැ කියලා කියන්නේ මගේ සිතද එහෙම නැත්නම් මගේ ඇහැද කියලා. ඇහැට කවදාවත් හිතන්නට පුළුවන් කමක් නැහැ. මේ මගේ ඇහැ මගේ ඇහැ කියන එක තියෙන්නේ තමාගේ සිත තුළ මේක සිත තුළ තියෙන සංඥාවක් හඳුනා ගැනීමක් පමණයි. මේක හොඳට අවබෝධ කරගන්න. ඒකට මගේ හැ කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒක තමාගේ සිත තුළ තියෙන හුදු දැනීම් මාත්‍රයක් සංඥා මාත්‍රයක් පමණයි. මේ ඇහැට ඇහැ කෙරෙහි තමාගේ සිත තුළ තණ්හාවක් ඇතිලා තියෙනවා නම් ඒ කියන්නේ මේ හොඳයි ලස්සනයි ඔබ තමන් දකින්නේ කවර හරි අන් තමන්ගේ අනුන්ගේ. ඉතින් ඒකේ ආශාවත් අන්නහාවක් ඇති වෙනවනම් ඒක තියෙන්නේ ඇහැයිද එහෙම නැත්නම් සමාගයේ සිත තුළද කියලා දැන් සිතින් බලන්නට ඕන. එහෙම බලනකොට තේරෙන්න ඕන තමන්ටම මේ ඇහැ කෙරේ යම් කිසි තණ්හාවක් තියෙනවා නම් ඒ තණ්හාව ජනිත වන්නේ බාහිර රූපේ නෙවෙයි. ඒ කියන්නේ බාහිර ඇහැ කියන රූප කොටස තමන්ගේ ඇහෝ අන් කෙනෙකුගේ ඇහැ ඒ සියලු නම් රූප කොටස නෙවෙයි සමාගයේ සිත තුළයි මේ තණ්හාව ජනිතවන්නේ. එතකොට තන් ඇහැ කෙරේ යම් කිසි මානයක් සමාගයේ සිත තුළ තියෙනවා නම් ඒ කියන්නේ මගේ ඇස් දෙක හොඳයි, මගේ ඇස් දෙක නිල් පාටයි, පෙනීම බොහොමද හොඳයි ආදී විවිධාකාරයෙන් මාන ඇතිවන්නට පුළුවන්. මේ විවිධාකාර මානයක් යම් කිසි කෙනෙකුගේ සිත තුළ ජනිත වනවා නම් ඒ සියල්ල පහළවන්නේ සමාගයේ සිත තුළ විනා ඒ බාහිර රූප කොටස තුළ නෙවෙයි. මේක හොඳට අදවත තුළින් දකින්නට ඕන. ඒ වගේම ඇහැ කෙරෙහි දික්තියක් ඇති වෙනවා නම් දික්තිය කියන්නේ යම් ආකාරයේ වැරදි කල්පනාවක්. මේක මගේ ඇහැ මේක මට අයත් ධර්මයක් නැත්නම් මේක මගේ ආත්මය ආදී කවරාකාරෝ දෘෂ්ටිගත සංකල්පනාවක් පහළ වෙනවා නම් මේ ශය මේකක්ම තමාගේ සිත තුළ තියෙන හුදු සංඥා පමණයි සිතේදී පමණයි එකක්වත් ඇහැ තුළ තියෙන දේවල් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගත යුතු කාරණා. මේ ඊළඟට මේ ඇහැ අරගෙන අපි කියනවා මේකට ඇහැ ඇහැ ඇහැ කියලා. ඒ කියන්නේ අපි සම්මත වශයෙන් පිළිදලා තියෙනවා කතා කරගෙන අනුමත කරගෙන තියෙනවා අපි මේකට ඇහැ කියමු කියලා. ඇස කියලා කියමු කියලා. ඒක නිසා එදා ඉඳලා අපි මේකට ඇස ඇස කියලා වචනයක් පාවිච්චි කරනවා. එතකොට මේ ඇස කියන සංඥාව තමාගේ සිත තුළ තියෙන දෙයක් විනා ඇහැ තුළ ඇති දෙයක් නෙවෙයි. මේක හොඳට තේරුම් ගන්න. කියන්නේ ඇහැ කියන එක ඒක වෙන පෙත්තක තියෙන රූප කොටසක්. ඒ රූපේ හඳුනා ගැනීම සඳහා අපි සිතින් දානවා සංඥාවක් හඳුනා ගැනීම. ඒකට අපි ඇහැ කියලා ඉස්සර ඉඳලා කතා කළා. ඒක සම්මුති වශයෙන් පිටපු තත්ත්වයක්. ඒ සම්මුතිය ප්‍රත්‍යයේ පිටලා අපි මේකට ඇහැ කියලා කතා කරනවා. මේ ඇහැ කියන සංඥාව සිත තුළ තියෙන දෙයක් වෙනා ඇහි තියෙන ධර්මයක් නෙවෙයි. කියන සංඥාව අපි අයින් කළොත් එතකොට මොකද්ද මේ ඇහැ තුල තියෙන්නේ කියලා දැන් බැලුවොත් මොකද්ද අපිට පේන්නේ? ඇහැ. එතකොට අපිට පේන්නට ඕනේ මේ පඨවි ධාතු ගොඩක්, ආපෝ ධාතු ගොඩක්, තේජෝ ධාතු ගොඩක්, වායෝ ධාතු ගොඩක් කියලා. මේ කියන්නේ පඨවි කියන්නේ පස්සන ගතිය, ආපෝ කියන්නේ තෙත වතුර, තෙතමනේ ආදී ගතිය, තේජෝ කියන්නේ උෂ්ණ ශීතල ගතිය, වායෝ කියන්නේ පිම්බිච්ච හැකිලිච්ච ගතිය. මේ ලෝකයේ අදීවිෂ අදීවි සෑම රූප ධර්මයක් ඇදිලා තියෙන මේ මූල ධාතු හතරෙන්. එතකොට ඇහැ තුළ ওই මූල ධාතු හතර සහ ඒ මූල ධාතු ධාතු හතර නිසා ඇති ඇති උපාදාය රූපයක් තියෙනවා. චක්කු ප්‍රසාද රූපය කියලා තියෙන ඇහි කළු ඉන්ද්‍රියාව හරි ඇහි බාහිර රූප කණ්ණාඩියක උපමට්ටමක් වගේ ඒක ඇතුළත පිළිබුව දිස්සන ආකාරයෙන් උපමට්ටමක් තියෙනවා. ඒක කියන එක තමයි ප්‍රසාද රූපය. අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන්ම හැදිච්ච ගතියක්. එතකොට මේක ඇහැ කියන්නේ එතකොට පඨවි ධාතුවක්, පාපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක්. ඒ වගේම ඒ ධාතු නිසා හටගත් උපාදාය රූපයක් කියන හැඟීමක් තමාගේ සිතට දැන් ඇති වෙනවා. එහෙම හරියට ධර්මාවබෝධයක් තියෙන කෙනෙකුට ඇති වුණා නම් මේ ඇති වෙච්ච ඒ අවබෝධයේ ඇඟීම තියෙන්නේ ඇහැ තුළ නෙවෙයි තමාගේ සිත තුළ. එතකොට පඨවි ධාතුවට පඨවි ධාතුව කියලා හඳුනා ගැනීම සඳහා අපි සම්මත කරගෙන ඉස්සෙල්ලා කතා කරනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වලටත් එහෙම කතා මේ සම්මත පඨවි ධාතුවට පඨවි ධාතයයි කියලා අපි හඳුනාගන්නේ ආපෝ ධාතුව ආපෝ වශයෙන් හඳුනාගන්නේ. ඒ වගේම තේජෝ සහ අනික ධාතු කොටස් ඒ ආකාරයෙන් හඳුනාගන්නේ අපගේ සිත තුළ තියෙන සංඥාවකින් විනා රූපේ තුළ තියෙන දෙයක් නෙවෙයි ඒ ඒ හඳුනා ගැනීම. ඒක තේරුම් ගන්න. එතකොට ඇහැ කියන එක දැන් බැලුවහම මොකක් කියලාද තේරුම් ගත යුතු වන්නේ? ඉස්සෙල්ලා ඇහක් වශයෙන් දිස්සුනවා. මේක මමයි කියලා ගත්තා. මේක මම කියලා ගත්තා. තණ්හා වලින්, දෘෂ්ටි වලින්, මාන වලින් නොඑක ආකාරයෙන් උපාදාන කළා. නැත්නම් මේ ඇහැ කියන එක වැරදි දෙයක්. මේක පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ගත්තා. ඒ දැන් අපි ওই தත්ත්වයක් ඉක්මවා ගියා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කියන එක සිත තුළ තියෙන සිතවිලි ධර්මයක්. මේ සිටිවිලියේ ස්වરૂපය මොකද්ද? මහා ඇති වුණා, ඇති වෙච්ච ගමන් පොඩි වෙලාවක් පැවතුණා ශනික කාලයක්. ඊට පස්සේ ඒක නැතිලා ගියා. ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ධර්මයක්. සිතේ ස්වરૂපේ කයේ ස්වરૂපයත් වාවා බිනිබිනි යන එක අපි මෙතන සිතට ප්‍රධාන අවධානය යොමු කරලා කතා කරන්නේ එතකොට අපි මේ ඇහැගෙන යම්තා සිතේදී ඇති කරගත්තා නම් ඒ සෑම සිතවිල්ලක්ම තමාගේ සිත තුළ තියෙන දෙයක් විනා ඇහැ කියන රූප කොටස තුළ विद्यमान වන එකක් නෙවෙයි. ඒ ඇහැ පිළිබඳ පහළ වන සෑම සිතවිලි ධර්මයක්ම මේ මොහොතේ ඇති වුණා මේ මොහොතේ නැති වුණා. ඊළඟ මොහොතේ තව සිතවිලි පරම්පරාවක් ඇති වුණා. ඊළඟ මොහොතේ වෙනකොට ඒව නැති වුණා. මේ විදිහට අඛණ්ඩ ලෙස ඇති වී ඇති වී නැති වී නැති වී යන චිත්ත ප්‍රවාහයක් සිතවිලි ධාමයක් මෙතන තියෙනවා. මේ චිත්ත ප්‍රවාහය දැස අපි සිතින් අවබෝධන්නේ ප්‍රඥාව ප්‍රඥාවෙන් බැලුවොත් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන මේ සිතිවිලි ධාරාව තුළ සත්‍යය කියලා ආත්මයක් කියලා ගන්නට කිසිවක් ඉතිරිවන්නේ නැහැ. මොකද දැන් තියෙන ඒ සිටිවිලි ධර්ම දැන් අපේ සිත තුළ පහළ වෙන සිටිවිලි ගත්තාට පස්සේ ඒවා මගේ මමය කියලා හිතුවත් ඒ සිටිවිලි නැති වුණාට පස්සේ මම කියලා මගේ කියලා ගන්නට දෙයක් නැහැ. එතකොට ඇහැ කියන එක මේ අනුව බලපුවම සම්පූර්ණයෙන් ඉස්සෙල්ලා ඇහත් වශයෙන් දිස්සනවාට සම්පූර්ණ හිස්සෝ ධර්මයක්. මේක හදවත තුළින් හරියට දකිනකොට ඇහැ තිබුණු තැන තනිකර ආකාශ ධාතුවක් වාගේ හිස්සෝ කුහරයක් වාගේ පේන හිතට. කියන්නේ ඇත් දෙකම ගලවලා දාලා තියෙන හිස් කුවරයක් වගේ මේක හරියට අවබෝධ කරගන්න තියෙන එතන හිස් භාවයක් දකින්නේ. ඒ හිස් භාවය වැටෙන්නේ හදවතට, සිතට. ඒ සිතේ හිස් භාවයයි මෙතන ඇහැ ශූන්‍යයි කියලා කතා කරනකොට අපි කිය යුතු වන්නේ. එතකොට මේ ඇහැ කියන එක රූප ධර්මයක් කියන එක මා කලින් කියවා මේ රූප ධර්ම සත්‍ය වශයෙන්ම රූප ධර්ම නෙවෙයි මේවා නාම ධර්ම කියන එකයි දැන් අවබෝධ කරගත යුතුයි. ඇහැ ශූන්‍ය වශයෙන් දකින්න. ඒ කියන්නේ දැන් අර ඇහැ අපිට පේනවා කණ්ණාඩියක් ගාවට ගියත් පේනවා ඇල්ලුවත් අත ගෑවත් දැනෙනවා මේ ඇහැ රූප ධර්මයක් වශයෙන් දිස්සෙනවා පේනවා. ඒක නැහැ කියන කතාව නෙවෙයි මේ අදහස් කරන්නේ. මේ ඇහැ පිළිබඳ සිතිවිලි මාත්‍රය ස්වභාවයක් ඇති වුණේ නැත්නම් ඇහැ කියන එක අපගේ සිත තුළ දැర్శණය වෙන සිත තුළ ඇති රූප කොටසක් නෙවෙයි. දැන් උදාහරණයක් ගන්න මේ ඇගේ දිව දැන් හිතුවොත් එහෙම දිව කියලා දිව කියලා එකක් තියෙන බව තේරෙනවා. නැත්තම් හිතට වැටෙනවා. ඕක හිතන්නේ ඉස්සලා දිව කියලා එකක් තිබුණාවත් කියලා දන්නවද මේ හරි? කියන්නේ ඒක දිව දිවේ භාගයේ පැත්තකේ ඔහෙ තියෙනවා. ඒක අපි ඒ ගැන අවධානය යොමු කරලා අපගේ මානසිකාරයේ ඒ පැත්තට යොමු වුණාම ඒ පිළිබඳ සිතිවිලි මාත්‍රයක් ඇති වුණාම ඒ පිළිබඳ මනෝස්පර්ශයක් පහළ වුණාම පමණයි අර දිව කියන එක අපට තියෙනවයි කියලා තේරෙන්නේ. දිව කියලා රූප කොටසක් තියෙන බව වැටහෙන්නේ අපේ සිත තුළින් ඒ නාම ධර්මයක් පහළ වුණොත් විතරයි. එහෙම නැත්නම් ඒ රූප ධර්මය අපේ සිත තුළ තියෙන දෙයක් නෙවෙයි. මේක ලෝකේ ඕනෑම රූපයකට අදාළ දෙයක්. දැන් මෙයාගේ නිවස ගැන දැන් සිහිපත් කළොත් විතරක් මනසට නිවස අරමුණක් වෙයි රූපයක් වෙයි. නැත්තම් මේ නිවස නිවස පාඩුවේ පැත්තකදී Taman දන්නේ නැහැ මේක තියෙනවද නැද්ද කියලා. මේ වගේ තමයි ලෝකේ තියෙන ඕනෑම දෙයක් ගත්තොත්. එතකොට ඇහැ කියන එක තනිකරම සමාගයේ සිත තුළ පහළ වී යන නාම ධර්මයක ප්‍රතිඵලයක් වශයෙන් දක්නා රූප කොටසක් විනා ඒ නාම ධර්මයේ තමාගේ සිත තුළ ඇතුළේ නැත්තම් ওই රූපය කියන එක දර්ශනේ දවන හිස්සු දෙයක්. මේක තරමක් දුරට මෙයාට තේරුම් ගන්නට අපහසුද දන්නේ මේ තවත් සරල කරනවා නම් අපි හිතමු දැන් අපි හිතමු අපින් කවදාවත් දැක නැත්නම් දැකපු රූපයක් මොකක් හරි ඈත තියෙන රුවන්මැලි චෛත්‍ය කියලා හිතමු දැන් මේ වෙලාවේ රුවන්මැලි චෛත්‍ය මෙයාගේ සිතට දැස්සනේ වෙනවා තේිනවා නමුත් මේක අපි අරමුණු කලේ නැත්නම් සිතවිල්ලක් හිතේ නැත්නම් රුවන්මැලි චෛත්‍ය තියෙන බව අපි දන්නේ නැහැ ඒක ඒක පාඩුවේ පැත්තක තියෙච්ච මම ලක්ෂයක් නේ දසලක්ෂයක් හරි අද පූජා කරා. ඒක වෙනම දෙයක්. අපි ඒ ගැන සිතිවිලි සිටුවේ නැත්නම් ඒක අපට රූපයක් නෙවෙයි. මේකම තමයි අපේ ඇහැටත් කියන්නට තියෙන්නේ. අපේ ඇහැ අරගෙන මේ මගේ ඇහැ මේ මම මේක මගේ ආත්මයක මේක මට අයත්යක් මේක සුපර් හොඳයි මේක ලස්සනයි ඒකට ආශාවක් ගන්නා මේ ආදී විවිධාකාර සිතිවිලි ජනිත වීමක් හැර මෙතන වෙන දෙයක් නෑ මේ සිතිවිලි ධර්ම ජනිත වුණේ නැත්නම් ඇහි ඇති වැදගත් භාවයකුත් නැහැ ලෝකයේ තියෙන ඕනෑම රූප කොටසට අදාළයි ඕක. එතකොට ඇහැ කියන්නේ පොදු නාම ධර්මයක් සමාගයේ සිත තුළ ඇති වී නැති වී යාම. මේ නාම ධර්ම වල ස්වභාවය මොකක්ද? ඇති වෙච්ච ගමන්ම නැති වී යන එක. වේගයෙන් ඇති වී ඇති නැති වී නැති වෙන එක අනිත්‍යයට යන එක. මේ විදිහට මේ ඇහැ සම්බන්ධ සිතිවිලි ධර්ම වහවහ බිලිබිලි බිලිබිලි ගියානම් එතකොට මේ බිඳී ගිය රූප දෙස ආපසු බැලුවහම මොනවද ඉතිරි වෙලා තියෙන්නේ? මා කලින් කිව්වා මේ ඇයිට දිව ගැන දැන් සිහිපත් කරන්න එතකොට සීවේයි කියලා. දැන් ඒ විලාසයක සිහිපත් වෙන මේ වෙනකොට ඒවා ඒ ඇති වෙච්ච සිටිවිලි දෙස බැලුවොත් එහෙම දැන් මොනවද ඉතිරි වෙලා තියෙන්නේ? ඔක්කොම නිමිලා ගිහිල්ලා, නිරුද්ධ වෙලා ගිහිල්ලා. එතකොට එතන ගන්නට කිසි දෙයක් නැහැ සම්පූර්ණ හිස්. ඒකයි ශූන්‍යයි කියන්නේ දක්කුණානන්ද ශුන්‍යං අත්තේන මාත්‍තිනේනවා. රූපසඤ්ඤාක් තියෙනවා කියනවා. ඇහැට පෙනෙන රූප ශූන්‍යයි ආත්මයක් හෝ ආත්මයට ඇද්දයක් නෙවෙයි. ඇහැට පෙනෙන රූප ගත්තාම මගේ දුව, මගේ පුතා, මගේ ගෙදර, මගේ කාර් එක, මගේ ඇඟ මේ විදිහට විවිධාකාරයෙන් විවිධ දෘෂ්ටි කෝණ වලින් මැනගෙන ඒවා හොඳයි, නරකයි, දුෂ්ටයි ආදී විවිධ ආකාරයෙන් අපි ඒවා අරගෙන ග්‍රහණය කරනවා. අපි කියන්නේ සාමාන්‍ය පුත්තජන ලෝකයා. මේ විදිහට කතා කරනකොට ඇහැට පෙනෙන රූප නැහැ කියලා කෙනෙකුට කියන්නට බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපා රූපා ශුන්‍යාලු. අත්ේනවා අත්ේනිය තමාට අයද්දයක් හෝ තමන්ට තමාගේ දෙයක් නෙවෙයි කියලා. දැන් තමන්ගේ පුතෙක් ගත්තත් දුවක් ගත්තත් ඒක පැත්තක තියෙන පොදු රූප කොටසක් විතරයි. අර තමන්ගේ ඇහැ දිහා බලලා මේක මගේ ඇහැ මගේ ඇහැ කියප එක තමාගේ සිත තුළ තිබුණු සිටිවිල්ලක් කියලා මා කලින් කියවනේ. මෙන්න මේ වගේම තමයි බාහිර අජීවී වේවා සජීවී වේවා කවර වස්තුවක් රූප ධර්මයක් හරි අරගෙන ඒ ඒවා කෙරෙහි මම ආයනය කිරීමක් මම ආයනය කරන කියන්නේ මගේ කියලා මම කියලා හිතාගෙන ඒක අල්ලාගන්න එකට එක වචනයක් කතා කරනවා නම් ඒකට මම ආයනය කියලා කියන බුදුහාමුදුරු කියපු වචනය. ඒ මම ආයනය කරනවා නම් එහෙම ඒක තියෙන්නේ තමාගේ සිත තුළ විනා අර බාහිර තියෙන අජීවී සජීවී රූප ධර්ම වල නෙවෙයි. එතකොට ඒ බාහිර තියෙන රූප ධර්ම අපි හිතින් අල්ලා ගත්තේ නැත්තම් මමයි කියලා හෝ මගේ කියලා ඔය බාහිර රූපවල මම මගේ බවක් තියෙන්නට බෑ. හිත තුළ තියෙන හැඟීමක් පමණයි. අනිත් අතින් මේ බාහිර රූප ධර්ම කියන ඒවා මාර කලින් කියපු උදාහරණයෙන්ම තේරෙන්න ඕන රුවන්වැලි චෛත්‍ය අරගෙන අපි කතා කළා. බාහිර රූප ධර්ම කියන්නේ Tamange සිත තුළ පහළ වෙන සිතිවිලි ධර්මයක් විතරයි කියලා. ඇහැ පිළිබඳව කියපු කතාවම මේට අදාළයි. කියන්නේ බාහිර ලෝකයේ කොයි රූපයක් අරගෙන හරි යම් කිසි සිතිවිල්ලක් ඇති කරගත්තේ නැත්නම් ඒ බාහිර ලෝකයේ තියෙන කිසිම රූපයක් තමාට කිසිම වැදගත් භාවයක් ලබා දෙන්නේ ඒක උසස්ය වටිනාය පහත්ය මුන්නම ආකාරයකින්වත් නිර්ණය කරන්නටත් බෑ තමන්ගේ සිත තුළ කිසිම සිතිවිලි ධර්මයක් ඒ පිළිබඳ ඇති වෙන්නේ නැත්නම් ඒ රූපෝයි බාහිර ලෝකයේ පැත්තක පවතින්නේ මෙහිදී මම මෙයාට කියන්නම් මාළුන්ගේ පොත සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරන මාළුන්ගේ පොත හාමුදුරුවෝ ගිහිල්ලා අහන බුදුහාමුදුරන්ගේ අනේ බුදුහාමුදුරේ මට කෙටියෙන් බණක් කියන්නකෝ නිවන් යන්න. ඉතින් බුදුහාමුදුරුවෝ අහන මෙහෙම ප්‍රශ්නයක්. උඹට ඇහැට පෙනෙන රූප තියෙනවා දැන් පේන වර්තමාන රූප. දැන් ඇහැට වර්තමාන රූපයක් පේන්නේ නැත්නම් මාළුන්ක පුත් මේ වර්තමාන පේන්නේ නැති රූපේ කෙරෙහි උඹට ඡන්දයක්වත් රාගයක්වත් වෙනස් සිතිවිල්ලක්වත් ඇති වෙන්නේ නැති පුළුවන්. එහෙනම් වර්තමානයේ වශයෙන් පේන්නේ නැති රූපයක්. එතකොට කියනවා ඒක වෙන්නට බෑ. හොඳයි. උඹ අතීතයේ දැකපු රූපයක් තියෙනවා. දැන් අතීතයේ කවදාවත් දැකපු නැති රූපයක් නම් ඒ අතීතයේ දැකපු නැති රූපේ අරගෙන උඹට ඡන්දයක්වත් රාගයක්වත් වෙනස් සිතිවිල්ලක්වත් ඇති වෙන්න පුළුවන්. ඒත් බෑ. දැන් ඔබ අනාගතයේ මෙහෙම රූපයක් දකින්න යනවයි කියන හැඟීමක් නැත්නම් යම් කිසි රූපයක් පිළිබඳව පණ පණ තියෙනව බන්නේ. ඒ වෙනි රූපයක් කෙරේ කිසිම සිතිවිල්ලක් ඇති වෙන්නට පුළුවන්ද? එහෙමත් බෑ. ඊළඟට උඹ අහනවා මෙහෙම රූපයක් තියෙනවා කියලා කාගෙන් හරි මෙහෙම රූපයක් තියෙනවා ලස්සනයි හොඳ දෙයක් හරිම දස්සනීයයි අද විවිධාකාරයෙන් කොයි ආකාරයෙන් හරි රූපය ගැන වර්ණනාත්මකව කොයි නැත්නම් ඒක විවේචනය කරමින් හරි කොයි ආකාරයෙන් හරි කියනවා යම් කිසි කෙනෙක් රූපය ගැන. එහෙම කිව්වේ එහෙම රූපයක් පිළිබඳව ඔබ ඇහුවෙත් නැත්නම් ඒ අසන ලද නොසන ලද රූපය පිළිබඳව උඹට එන්න පුළුවන් ද සිතේලි මාත්‍රයක්. ඡන්දයක් කැමැත්තක් රාගයක් ගැටීමක් ඔය මොන හරි සිතිවිල්ල ඉන්න බෑ බුදුහාමුදුරන්ගේ මානුෂ්‍ය පුත්‍ර දේශනා කරන කියන්නේ එහෙම ඉන්න බෑ. ඉන්න බෑ තමයි සත්‍ය වශයෙන්. මොකද හේතුව Tamanට මනසට අරමුණු උනේ නැත්නම් මේ කිසිම රූපයක් ඒ කිසිම රූපයක් කෙරේ කිසිම ආකාරයෙන් ඡන්දයක් කැමැත්තක් ඇති වෙන්නට බෑ. රාගයක් බැඳිය තණ්හාවක් ඇලීමක් බැඳීමක් ඇති වෙන්නට බෑ මානයක් ක්ලේශ දමෙනක් විලාකාර ක්ලේශ ධර්මයක් ඇති වෙන්නට බෑ මම මගේ කියන හැඟීමක් කවර ආකාරයෙන්වත් ඇති වෙන්නට බෑ මේ කාරණාව ඉතා ගැඹුරු කාරණාව මේ ඇගෙතට නිරසට ගියාට පස්සේ හරි ගැඹුරින් කල්පනා කරලා බලන්න මේක දෙස එතකොට Tamanට තේරෙයි මේ බාහිර ලෝකයේ තියෙන සෑම රූපයක්ම අපි කවර ආකාරයෙන් නිර්ණය කළා අගීමකට පත් කළා වර්ණනාත්මකව හෝ විවේචනාත්මකව කොයි ආකාරයෙන් මනසේ ඒ මනෝපවිචාර ඇති කරගෙන කටයුතු කළත් මේවා සමාගයේ සිත තුළ පහළ වෙන පොදු සිටිවිලි ධර්ම පමණක් විනා අන් කිසිවක් නෙවෙයි කියලා. ඒකට බාහිර රූප කියන ඒවා ඔක්කොම සමාගයේ සිත තුළ තියෙන රූප ධර්ම පමණයි. නාම ධර්ම sorry නාම ධර්ම පමණයි. රූප ධර්ම නෙවෙයි නාම ධර්ම පමණයි. එතකොට ඇහැ කියන එකත් සමාගයේ සිත තුළ තියෙන නාම ධර්මයක්. බාහිර ලෝකේ පවතින රූප කියන එකත් සමාගයේ සිත තුළ තියෙන නාම ධර්මයක්. ඉතින් මෙතන නාම ධර්ම තමාගේ සිත තුළ නාම ධර්ම කියන්නේ සිතීලි. එතකොට නයි සිතීලි ටිකක් තමාගේ සිත තුළ ඇති වෙලා නැති වෙලා යන එක හැර උතන වෙන දෙයක් නෑ. මේ රහස්‍ය මේකේ තියෙන යථාර්ථය මේකේ තියෙන ගැඹුරු අර්ථය තේරුම් ගත්තා නම් එහෙම කිසිම රූපයක් අපි උපාදාන කරන්නේ නෑ. උපාදාන කරන්නට බෑ. උපාදානය කරන්නේ ඔය නොදන්නා අවිද්‍යාවකම අවිද්‍යාව නොදක්කම තිබෙන නිසා. ඒක නිසා බුදුහාමුදුරුවෝ මෙහිම ගාථාවක් දේශනා කරනවා යස්ස පාණං අපාරං වා පාරාපාරන්න විජ්ජති විතද්දරම් විසංයුක්තං තමහං භූමි බ්‍රාහ්මණං කියලා. ඔය බ්‍රාහ්මණ සංගතියේ බ්‍රාහ්මණ වර්ගයේ තියෙන ගාථාවක් දමතන. යස්ස පාණං අපාරං වා පාරම්පාරන්න විජ්ජති යමෙකුට අධ්‍යාත්මික අරමුණු තේ නැත්තම් ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය රූපය මනස කියන ඒවත් विद्यमान වන්නේ නැත්තම් අපාරං කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ සුවඳ දිවට රස කායට ස්පර්ශ මනසට විවිධ අරමුණු මේවට කියන්නේ ආරම්මන මේ අරමුණුත් विद्यमान වන්නේ නැත්තම් කියන්නේ ඇහත් නෑ රූපත් නෑ කනත් නෑ ශබ්දත් නෑ නාසයත් නෑ ගඳ සුවඳත් නෑ මේ විදිහට එහෙම වෙච්ච කෙනාට විතද්දරම් විසංයුත්තම් බැඳීම් වලින් ඈත් වෙච්ච විසංයුත්ත කියන්නේ විතද්දරම් දරත නැති කය දරත කියන්නේ සිතේ තියෙන දග පරිලායන් දැවීමක් තැවීමක් දරදක් භාවයක් ඒකටයි දරත <coughs> දරත කියන්නේ ඒව නැති කෙනාට තමහම් රෝමි බ්‍රාහ්මණන් ශීලෝම ක්ලේශ නැති කළ රහත් වූ කෙනෙක් කියලා මම කියනවා කියන එකයි අදහස. ඒ කියන්නේ මේ බාහිර ආරම්මනයි අභ්‍යන්තර ආධ්‍යාත්ම ආධ්‍යාත්මික ආරම්මනයි මොකක්වත් නැති එක දැකීම. මේක දිහිදී අදහස් ගන්න මේ ඔක්කොම ශූන්‍යයි කියලා දකින්නවා කියන එකයි. වෙනත් වචනයකින් මම මේ එකක් අරගෙන කිව්වේ ඇහැ මේ ආකාරයෙන් බලපුවම සත්‍ය වශයෙන් विद्यमान නොවන ශූන්‍ය ධර්මයක් ඇහැට පෙනෙන රූප බලපුවම සත්‍ය වශයෙන් विद्यमान නොවන රූප ධර්මය මේ ඇහැට පෙනෙන රූප කෙරෙහි සිදුවන යථා ක්‍රියාවලිය මොකද්ද සත්‍යවතා තත්ත්වය මොකද්ද තමාගේ සිත තුළ නාම ධර්ම ටිකක් සිටිවිලි ටිකක් ඇතිලා නැතිලා යන එක තමයි ඔච්චරයි මේ නාම ධර්ම තමයි ඇති කරගත්තේ නැත්නම් ওই බාහිර රූප වල කිසිම වටිනාකමක් නැහැ දැන් මේ එක මහත්ෙක් මට අර ඇතුන්ගේ තියෙන මුතු වර්ගයක් වෙනවා ගජ මුතු වර්ගයක් මහා කෝටි ගණන් මට මේක දැක්කම නිකන් මට කිසිම තුට්ටුවක්වත් නැහැ සඳහන් කෙරුවා ඌරන් ඉදිරියේ ගජමුද දාන්න එපා කියලා බුදුහාම කතාවක් තියෙනවානේ මහත්තයෝ. ඒ වගේ මේක මම දැක්කට නම් මට තවුට්ටුවකටවත් අටින්නේ නැහැ. එයා බොහොම ආශා කරන මේවා කරන දේ. අපියාගේ හිත තුළ ඒක පිළිබඳ වටිනා භාවම් වරුත් අපි ඒක හිතෙලිලා තින්නා වටිනා දෙයක්. මගේ සිත තුළ කිසිම දෙයක් නැති නිර්ත්‍යක නිකන් කොස්සට කැල්ලක් වගේ දෙයක් වගේ. ඒකද කොස්සටයක් වගේ දෙයක් පොඩි. ඒමයි දිස්සන්. එතකොට ඒකේ වටිනාකම රඳාපවතුනේ බඩුව තුළ නෙවෙයි අහුගේ සිත තුළ තියෙන සිතේ ක්‍රියාදාමය තුළ කියපු එක පෙන්වන්නයි මේ ළඟදි සිදුවෙච්ච සිදුවීම මා කියේ. එතකොට මේ අනුව බලනකොට බාහිර ලෝකයේ තියෙන රූප කිසි එකක් අගයන්නට පුළුවන් දෙයක් නෙවෙයි. සමාගයේ සිත තුළ නාම ධර්මයක් ඇති වී නැති වී යාම තමයි මෙතන තියෙන්නේ. දැන් අපි උදාහරණයක් කියමු මේ මෙතන මේවා දිගින් දිගට අපි කියන්නේ මේ දේශනා මේ විදිහට නෙවෙයි කරන්නට හිතේ. මෙතන මේ පිළිස වැඩි ඒ වගේම ධර්ම කරුණු තේරුම් ගැනීමට අපහසු ඇත කියන කාරණාව නිසා මේ කියන්නේ. අපි හිතමු ඒ ලස්සන රූපයක් තියෙනවා. ජීවි රූපයක් කියලා ගමු පණ තියෙන කෙනෙක්. එතකොට මෙයා දකින ඉතාම මෙයාට ඉතාම හිතවත් ප්‍රිය ගත මිත්‍රයෙක් හොඳ යාළුවෙක් ඉන්නවා. එතන. ඒ වගේම මේ රූපයේ ඒ ප්‍රිය රූප ඇහැට පෙනෙන රූපයේ කෙරෙහි තද්ද වෛරයෙන්, බද්ද වෛරයෙන් කටයුතු කරන පින්නන්න බැරි පුද්ගලයෙකුත් එතන ඉන්නවා. ඔය මොකක්වත් නැති මඳහත් පුද්ගලයෙකුත් උතන ඉන්නවා. ඔය තුන් දෙනා මේ රූපේ එකවර දකිනවා. දැකපුහම ඒ දැක්කාට පස්සේ මොකද සිදුවන්නේ? අර ප්‍රිය පුද්ගලයාට ඒ රූපේ දැක්කම සතුටක් ගෙන දෙන්නේ. අර අප්‍රිය දෙන්නටත් බැරි මහා හතුරු හතුරෙක් වශයෙන් සිටින පුද්ගලයාට ඒ රූපේ දැක්කාට පස්සේ ඇතිවන්නේ මොකද? දුක් වේදනාව. ඒ මොකක්වත් නැති මඳහත් පුද්ගලයෙක් හිටියත් ඇති ඒ කනට ඇහෙන සද්දයක අපේ තමයි තා ප්‍රිය තමන් ප්‍රිය කරන ගායකයෙක් හරි ගායිකාවක් විසින්දක් කියලා ඒ වගේම ඒ ගායිකාවගේ ගායකයි ගායකයන්ගේ සින්දු තාම අපේ කරන කෙනෙක් ඉන්න පුළුවන් ඔය සමහර අය අමරදේව වැඩි මහා ගායකයන්ගේ සින්දු වලට තාමත් කැමතියි. ඒ වගේම එන්නදහස්සිතින් ඉන්න කෙනෙකුත් ඉන්න පුළුවන්. ඒ එකම සින්දු ඒ තුන් දෙනාම එකවර අහන විට තුන් දෙනාගේම සිත ක්‍රියාත්මක වන්නේ තුන් ආකාරයකට. එකම විදිහට නෙවෙයි. එතකොට ඒකෙන් තේරෙන් ගන්නට ඕනේ මොකක්ද? බාහිර අරමුණ තුල නෙවෙයි මේ වැදගත් භාවය තියෙන්නේ. ඒ කියන්නේ අර ඇහැට පෙනෙන බාහිර රූපේ ලස්සන කැත ඒව ඔක්කොම තියෙන්නේ බාහිර රූපේ තුල නෙවෙයි Tamange සිත තුල. අර ඇකනට හෙන සද්දය හොඳයි ලස්සනයි මිහිරි ආදී වශයෙන් තිබිතේ ඒවා තිබුණේ ඔක්කොම තමන්ගේ සිත තුළ. බාහිර ශබ්ද තුළ නෙවෙයි. ඒක නිසා මේක තේරුම් ගත්තාට පසුව හරියට මේ බාහිර අරමුණු වල තියෙන වැදගත් භාවය තමන්ගේ සිත තුළ තියෙන නාම ධර්ම ටිකක් ඇති වී නැති වියම හැර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කරගත්තාට පස්සේ බොහෝම හොඳට සිත නිසලව තබා ගන්නට පුළුවන් කිසිම ඇලීමක් ගැටීමක් නැතුව මදහස් සිතින් ඉන්නට පුළුවන් වෙනවා. පුදුම සැහැල්ලුවක් සිතට ලැබෙනවා. මේ ධර්මයේ ජී සාන්දිටික වශයෙන් අත්දකින්න පුළුවන්. මේ ජීවිතය අත්දකින්න පුළුවන්. ඒ අවබෝධය නැත්නම් ඒව බෑ. ඉතින් මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයන්ට මේ සම්මෝඩයන්ට නෙවෙයි කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඉතින් ප්‍රඥාව තිබුණු තිබුණු පඩනමට අනුව ඒ ධර්මයන් ඒ ආකාරයෙන් අවබෝධ කරගෙන ඒ සාන්දිටික ගුණයන් මේ ජීවිතයේ දකින්නට පුළුවන්. දැන් අපි කරුණු දෙකක් කියවා. ඇහැ ශූන්‍යයි, ඇහැට පෙනෙන රූප ශූන්‍යයි. චක්කු විඥාන සංඥාවක් තියෙනවා තේනවා ඊට පස්සේ කියන තුන්වන කාරණාව. ඇහැට රූපේ දැක්කාට පස්සේ චක්කු විඥානයක් ඇතිවෙනවා. රූපේ දැකීම පිළිබඳ සිතක් පහළ වෙනවා. මේක ඇහි නෙමෙයි පහළවන්නේ තමාගේ සිත තුළ ජනිත වෙන සිටිවිලි නාම ධර්මයක්. ඇහැ නිශ්චය කරගෙන ඇහැ අසුර කරගෙන පහළවන නිසා ඒකට චක්කු විඥානය කියලා කියනවා. මේක ශූන්‍යයි. ආත්මය පුත් නෙමෙයි ආත්මය. මම බැලුවා මගේ දර්ශනය මම තමයි බලන්නේ මේ විදිහට වැරදි දෘෂ්ටිවල පිහිටලා තමයි සාමාන්‍ය ලෝක සත්‍යය කටයුතු කරන්නේ මෙන්න මේක අයින් කරන්න තමයි මෙතන මේ චක්විඥානය ශූන්‍යයි ආත්මයක් නෙවෙයි ආත්මයට ඈත්යක් නෙවෙයි කොහොමද චක්විඥානය ඇතිවන්නේ හේතුඵල ක්‍රියාදාමය ඇහැ තිබෙන්නට ඕන ඇහැ හොඳට පේන සත්‍යය තියෙන්නට ඕන රූපයක් තියෙන්නට ඕන ආලෝකයක් තියෙනවා ඝන කලවරක් වාගේ බෑ ආලෝකයක් තියෙන්නේ ඒ විතරක් නෙවෙයි ඇහ සම්බන්ධ ස්නායු තියෙනවා ඒ ස්නායුන්ගේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි තියෙනවා. ඈ කොච්චර හොඳට තිබුණත් ඇහි බබා හරිය කොටස හොඳට පැහැදිලිව තිබුණත් ඇහ සඳ ඔප්ටික් නර්ව් වැනි එකක් කැපිලාරි විනාශ වෙලාරි මොකක් හරි තිබුණත් ඇහැ පේන්නේ. ඇහැ හොඳට තිබුණාට බෑ. ඒ විතරක්මදි මනසේ ක්‍රියාදාමයක් නිසි පරිදි තියෙනවා. ඒ කියන්නේ අපිට සද්ද කල්පනාවකට ගිහිල්ලා සද්ද නින්දකට ගිහිල්ලා වෙන්න ගැඹුරු කල්පනාවක ඈත බලන ඉන්නකොට ළඟින් ගිය කෙනෙක් පේන්නේ. එහෙම වෙන්නත් බෑ. හිතේ ක්‍රියාකාරයන් තියෙන. මොළේ ශෛලයන්ගේ ක්‍රියාදාමයන් නිසි පරිදි සිදු වෙන්නට ඕන. මේ ඔක්කොගේම ක්‍රියාදාමයන්ගේ හේතුන්ගේ එකතු ආවට පස්සේ ඇහැට රූපේ පෙනුනට පස්සේ ඒ රූපේ පිළිබඳ දැනීමක් ඇති මේක හේතුන් නිසා හටගත් ඵලයක් විනා අපිට ඕනේ විදිහට ඇති වූ ධර්මයකුත් නෙවෙයි අපට ඕනේ විදිහට ඇති කරගන්නට පුළුවන් ධර්මයකුත් නෙවෙයි. හේතුන් තියෙනකොට ඒ හේතුන් නිසා ඇති වුණා. ඒක නිසා මේ හේතුන් නිසා ඇති වෙන ධර්ම හේතුන් නැති වෙනකොට නැති වෙනවන එහිදී මම කියලා ගන්නට මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් ඉදිරියන්නේ නැහැ. අර චක්කවිඥානේ උපාද උපඥාති බය උපඥායති කියලා බුදුහාමුදුර දක්වනවා. ඉපදීමක් පේනවා පණවන්න පුළුවන් නැතිවීමක් පණවන්නත් පුළුවන්. යස්සකෝපන උපාදක වය උපඥාති අත්තා මේ උපජ්ජති වේතිජාති ඉච්ඡසේ මාගතං හෝති. තස්මා තන්න උපපජ්ජති චක්කවිඥාන යෝ අත්තාති වදෙය්‍ය. එහෙම දේශනාවක් තිබෙනවා වෙනස් සූත්‍රයක මේ කියපේ කියන්නේ ඇහැට පෙනෙන රූපේ දැක්කාට පසු පහළ වෙන චක්ක විඥානේ ඇති වුණා පැවතුණා නැති වුණා ඒ ඇතිවිලා පැවතින නැති වෙන ඒ චක්කු විඥානයේ මමයේ කියලා හිතනවා නම් යම් කිසි කෙනෙක් මේක මගේ කියලා යම් කිසි කෙනෙක් වැරදි දෘෂ්ටියකින් හිතනවා නම් ඒ චක්කු විඥානේ නැති වෙනකොටම මගේ බවත් නැති වෙන්න ඕන මම බවත් නැති වෙන්න ඕන ඒක නිසා චක්කු විඥානේ ආත්මයක් කියලා ආත්මයට අයත්දිය කියලා දෙයක් කියලා ගන්න එක නූපපජ්ජති කිසිසේත්ම සුදුසු නැහැ මහණෙනි කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා එතකොට තේරුම් ගන්න චක්කු විඥානේ කියන්නේ තියෙන්නේ අර හේතුන් නිසා හටගත් ඵල ධර්මයක් තමාට අයත් ධර්මයක් නෙවෙයි තමාගේ අයත් ධර්මයක් නෙවෙයි තමාට ඕන විදිහට ඇති කරගන්නටත් බෑ තමාට ඕන විදිහට නැති කරගන්නටත් බෑ දැන් මේ කනට ශබ්ද ගිහිල්ලා වදිනවා මේ ඇගේ කනේ ශබ්ද වැදුනට පස්සේ දෝෂ විඥානය තියෙනවා මම මේ ඇයිට කිව්වොත් මම මේ ධර්ම දේශනාව කියනවා ඔයාලා පුළුවන් නම් අහන්න නැතුව අහගෙන ඉන්න මේ ශබ්දේ ඇහෙන්නේ නැතුව ඉන්නට කියලා අර විශාල සමාධි මට්ටම් තියෙන සමාධි මට්ටමකටපත් වෙච්ච නැති කෙනෙක් නම් නැති අය නම් මෙතන සිටින කිසි කෙනෙකුට මේ ශබ්දේ අහන්නේ නැතුව ඉන්නට බෑ. ශබ්දේ තියෙනවා නම් කනේ වදිනවා නම් ශබ්ද තරංග ගොස් ඒ පිළිබඳ දැනීමක් පහළ වෙන එක පහළ වෙනවා. කාටත් එකයි ඒක පොදු ධර්මතාවය. එතකොට මේ ඇහි පහළ වෙන රූප ඇහැ නිසා පහළ වෙන චක්ඛු විඥාන සිට හුදු හේතුඵල ධර්මයක් ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ. හේතුන් නිසා පහළ වුණු පරධර්මයක් නිසා මේක අනාත්මයි. ඒ වගේම ඇහැට පහළ වෙන ඒ ඇහැ නිසා පහළ වෙන චක්කු විඥාන සිතිවිලි ඇති වෙච්ච ගමන්ම නැති වෙලා යනවා. මම කියලා ගන්නට මගේ කියලා ගන්නට ආත්මයක් කියලා ගන්නට කිසිවක් ඉතිරිවන්නේ. දැන් මේ ජීවිතේ පුරා අපි කොච්චර ඇහැට රූප දැකලා ඒ සිතිවිලි ඇති කර ගන්නට ඇද්ද? අද බැලුවොත් එහෙම මේ සිතිවිලි දෙසට ආපස්සට හැරිලා මොනවද ඉතිරිලා තියෙන්නේ? කිසිවක්ම නැහැ. හරියට රෑ දැකපු සිහින වගේ. මොකක්වත් ඉතිරිලා නැහැ. මේක නිසා චක්ක විඥාන ශුන්‍යං අත්ථේනවා අත්ථේනවා. චක්ක සංපස්සෝ ශුන්‍යං අත්ථේනවා අත්ථේනවා. ඊළඟ කාරණා. චක්ක සංපස්සේ ශුන්‍යයි ආත්මයක් හෝ ආත්මයට අධ්‍යක් වශයෙන් ගන්නට නැති නිසා කිසිවක් එහි නැහැ. ඒ වශයෙන්. එහෙම ගන්නට ඒක නිසා ඒක ශුන්‍ය. මොකද්ද චක්ක සංපස්සේ කියන්නේ මෙයාට මම කලින් කිව්වා ඇහැ රූපය චක්ක විඥානේ මේ තින් දෙනාගේ එකතුවට චක්ක සංපස්සේ කියලා කියන්නේ. එතකොට අපි ඇහැ ශුන්‍යයි කියලා කියවා. චක්කු විඤ්ඤාණ රූප ශූන්‍යයි කියලා කියවා. චක්කු විඤ්ඤාණය ශූන්‍යයි කියලා කියවා. මේ තුන් දෙනාගේ එකතුවට චක්කු සම්පස්සේ කියලා කියනවා නම් ඒ චක්කු සම්පස්සේ ශූන්‍ය නොවේ කියලා අපිට කියන්නට පුළුවන්. කියන්නේ ඒ චක්ක සම්පස්සේ ඇතිවීමට හේතු කාරණා තුනක් අපි ප්‍රකාශ කළා. ඒ කාරණා තුනම ශූන්‍ය නම් චක්ක සම්පස්සේ කියන එකටත් පිහිටා හිටින්නට දැනන්නේ සම්පූර්ණයෙන්ම ශූන්‍යව ධර්මයක් විසෝ ධර්මයක්. චක්ක සම්පස්සේ කියන්නේ මනසින් ස්පර්ශ කරනවා. මේ මනසින් ස්පර්ශ කිරීම මා කලින් කියව ස්පර්ශ කළේ නැත්නම් මනසින් ඕනෑම රූපයක් ස්පර්ශ කළේ නැත්නම් ඒකේ කිසිම අගයක් නැහැ කිය. ඒ ස්පර්ශය ඇතිවෙච්ච ගමන් නැතිලා ගෙච්චර ඉතින් ඔගේ ගන්නට කිසි දෙයක් නැහැ නේ ඉතුරු ඉන්නේ. ඒක අවබෝධ කරගන්න ඒක හදවතින් දකින්න මේ හැයෙන් යම් තාක් ස්පර්ශ ඇති කරගත්තා නම් මනසින් ගිහිල්ලා ඒ දැකපු රූප ස්පර්ශ කළා නම් මේ ස්පර්ශයන් සෑම එකක්ම ඇති වුණා පැවතුණා නැති වුණා කිසි දෙයක් ඉතුරුනේ නැහෙනි ඉතිරිවන්නේ නැහෙනි අනාගතෙත් එහෙමයි. කිසි දෙයක් ඉතිරවන්නේ නැහැ. දැනුත් එහෙමයි, මතු අතීතෙත් එහෙමයි. මේ ආකාරයෙන් දැක්කාට පස්සේ චක්කු සම්පස්සේ ශූන්‍යයි කියලා දකින්නට පුළුවන් වෙනවා. ඊළඟට කියන කාරණාව යම් පිටං චක්කු සම්පස්ස පච්චය උපජ්ජති සුඛං වේදනා සුඛං වා දුක්ඛං වා අදුක්කම සුඛං චක්කු සම්පස්සේ නිසා යම් වේදනාවක් ඇති වෙනවනම් සුඛය හෝ දුක්ඛ හෝ මෙදාත් වේදනාව තම්පි සංඥාන් අත්ේනවා තේනවා ඒක ශූන්‍යයි ආත්මයක් හෝ ආත්මයට අයද්දක් එහි නැති නිසා එතකොට චක්කු සම්පස්සේ නිසා ඇති වෙන වේදනාව දැන් මේ වේදනාව බොහෝ දෙනෙක් කල්පනා කරනවා මම වේදනාව විඳිනවා. මගේ වේදනාව. මේ ඔක්කොම වැරදි දෘෂ්ටි. මේවා මේ අපි බෞද්ධ මහලුකොට හිතන්නේ අපි සම්මාදිට්ඨිකය, අන්‍යාගංකාරය, මිත්‍යාදිට්ඨිකය කියලා. සම්මාදිට්ඨිය කියන එක ඔය මේ බෞද්ධයෙක් වශයෙන් ඉපදුණු පළියට සම්මාදිට්ඨිය කියලා එහෙම හංවඩු කතා ගැනීම කිසිසේත් යුතු නෑ. අපි මේ ඇත්ත ඇතිසැටියෙන් දකිනවනම් අපගේ සිත තුළ සම්මාදිට්ඨිය තියෙන යහපත් දැකීම තියෙනවා. ඉතින් මේවා මම මේ වේදනාව මගේ කියලා ගන්නවා නම් මම වේදනාව විඳිනවා කියලා ගන්නවා නම් ඒක යහපත් දැකීමක් නෙවෙයි ඒක මිත්‍යා දෘෂ්ටියක් වැරදි දැකීමක් මොකද ඇහැට රූපේ ගැටුණාට පස්සේ චක්කු විඥානය ඇති වෙනවා චක්කු සම්පස්ස ඇති වෙනවා පස්සපච්චා වේදනා පස්සේ නිසා වේදනාව ජනිත වෙනවා ඒ වේදනාව ජනිත වෙන ආකාරය මේ ඇයට කිව්වා එක එක්කෙනා බලන එක එක දෘෂ්ටි කෝණයට අනුව මම කලින් කිව්වා හැඩ පෙන රූපයක් කනට ඇහෙන ශබ්දයක් ආදී වශයෙන් උපමා අරගෙන එතකොට මේ වේදනාව ඇති වුනේ තමාගේ සිත තුළ ඒ දකින්නද රූපයේ තීරණය කරනද සංඥා සහ සංස්කාර ධර්මයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒ කියන්නේ සිතින් හිතපු ආකාරයට අනුව ඒ වේදනාව පහළ වෙනවා. හොඳයි කියලා හිතුවොත් ඒක හොඳ රූපයක් හොඳයි හොඳයි කියලා හිතුවොත් සුඛ වේදනාව නරකයි නරකයි කියලා දුක් වේදනාව මඳහා සිතින් බැලුවොත් මඳහත් වේදනාවක් ඇතිවන්න පුළුවන්. එතකොට මේ වේදනාව ඇතිවෙච්ච කමම පැවතුණා නැති වෙලා ගියා. ආත්මයක් කියලා ගන්නට කිසිම දෙයක් සීසවන්නේ. දැන් මේ ජීවිතේ පුරා කොයිතරම් සැප දුක් වේදනා වින්දාද සුළු ප්‍රමාණයක් සැප වේදනා වින්දා මඳහත් වේදනා අනන්තවත් වින්දා. දැන් මේ මොහොතේ යම්කිසි සැප හෝ දුක් හෝ මඳහත් වේදනාවක් මේ අය අත්දකිනවා. මේ දකින ගියේ මේ මොහොතේ මිත් අත්දකපු කිසිම වේදනාවක් මේ අයගේ සිත තුළ දැනෙන්නේ. ගිය අවුරුද්දවත් ගිය ආත්මයවත් නෙවෙයි. දැන් පැය භාගයකට උඩට දැකපු වේදනාවක් මේ දකින්නවා නෙවෙයි. දැන් විනාඩියකට උඩදී අත්දැකපු වේදනාවක් නෙවෙයි අත්දකින්නේ. දැන් මොහොතකට උඩදී අත්දැකපු වේදනාවක් නෙවෙයි. අත්දකින්නේ මේ වර්තමාන ශ්‍රේණියේ මේ වර්තමාන මොහොතේ පවත්න සුඛ හෝ දුක්ඛ මේ දහස් වේදනාවක් තමයි මේ වෙලාවේ අත්දකින්නේ. ඊළඟ ශ්‍රේණියේ අත්දකින්නේ දැන් තියෙන සුඛ මඳ දුක් වේදනා අතරින් එකක් නෙවෙයි. අනාගතේ පහළ වෙන වේදනාවක්. මේ ඇතිවෙච්ච වේදනා ඇතිවෙච්ච ගමන්ම නැති වී ගියානම් මේවා තුළ කිසිම දෙයක් ආත්මයක් වශයෙන් ගන්නට ඉතිරිවන්නේ හේතුන් නිසා හටගත් ඵල ධර්ම මේ ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා සපාතිකෝ අග්නිවේෂණ වේදනා අනිච්ච සංකත පටිච්චසම්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා ආදී වශයෙන් වේදනා තුනට ওই කතාව කියනකොට තමයි සරියුත් හාමුදුරුවෝට හත්ුනේ එතකොට මේ සුඛ වේදනාවක් ගත්තා දුක් වේදනාවක් ගත්තත් දුක්ඛම සුඛම මදහත් වේදනාවක් ගත්තා අනිත්‍ය අනිත්‍යට නැතිලා ගියා නැති වෙනවා ඊළඟට පටිච්ච සම්පන්න හේතුන් නිසා හටගත්තේ Tamanට ඕන විදිහට ඇති කරගත්තා නෙවෙයි ඇති වුණා නෙවෙයි Tamanට ඊටම දුක් වේදනාවක් ඇති වෙන්නේ නැති වෙන්නට ඕනයි කියලා එහෙම Taman කොච්චර අකමැති වුණත් දුක් වේදනාවක් ගෙන දෙන කරුණාවට පස්සේ දුක් වේදනාව ඇති නොවී ඉන්නට පුළුවන් සමතෙක් නෑ. එහෙමනම් වේදනා නිරෝධයට පස් කර ගන්නට අනිමිත් චේත සමාධියකට පස් කර ගැනීමට සංඥා වේදිත නිරෝධයට සිතපත් කර ගන්නට පුළුවන් ශක්තිය තියෙන කෙනෙකුට නම් පුළුවන්. <coughs> එහෙම නැති කෙනෙකුට නම් ඒ වේදනාව දෙන දෙන හේතු ආපු ගමන්ම වේදනාව ඇති වෙන්නේ නැතු වෙනවා. ඇති වෙන එක වළක්වන්නට බෑ ඇති වෙන එක ඇති වෙනවා. එතකොට සුඛ වේදනාවත් එහෙමයි දුක් වේදනාවත් එහෙමයි මඳහත් වේදනාවත් මේ එක වේදනාවක්වත් මම කියලා හිතනවා නම් මේ වේදනාව මම කියලා හිතන එක හිතේ තියෙන සංඥාවක් පමණයි හැඟීමක් පමණයි. මේ වේදනාව මම විඳිනවා කියලා හැඟීමක් තියෙනවා ඒකත් හිතේ තියෙන හැඟීමක් හැර වේදනාව තුළ තියෙන ධර්මයක් නෙවෙයි. මේ වේදනාව මගේ වේදනාව කියලා හිතනවා නම් ඒකත් සමාගයේ සිත තුළ තියෙන හුදු දැනීම මාත්‍රයක් පමණයි. මේ විදිහට බලපුවම මේ සව වේදනාව කියන එක ශූන්‍ය ධර්මයක් සත්‍ය වශයෙන් දන් ඇති ධර්මයක් නෙවෙයි. දැන් මේකට ටිකක් ගැඹුරු උපමාවක් මම කියන්නම්. නන්දකෝවාද සූත්‍රයේ තියෙන උපමාවක්. දැන් වෙහිම තියෙනවා උපමාවක් කියලා පහනක් දැල්දිනවා. දැන් කියන්නේ පොල් තෙල් දාලා තිරේ දාලා පහන පත් තියෙන. එතකොට පහන දැල්ලෙන්න හේතු තුනක් වතන තිබුණා. එතකොට තෙල් ටික හැම මොහොතක් ගානේම අනිත්‍යයට යනවා මෙයා ඒක දන්නවා. පහන් තිරයත් හැම මොහොතේම පිච්චි පිච්චි අනිත්‍යයට යනවා ඒකත් මෙයා දන්නවා. එතකොට පහන් දැල්ලත් නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යනවා ඒකත් මෙයා දන්නවා. එතකොට පහන් දැල්ලේ යම් කිසි ප්‍රභාසර ගතියක් තියෙනවා නම් කියන්නේ ඒක පැහැයක් වගේ එකක් ඒකත් හැම මොහොතම ඇති ඇති නැති නැති යනවා ආලෝකය ඇති ඇති නැති නැති යනවා කියලාද මේ හිතන්නේ එහෙම නැත්නම් ආලෝක ස්ථිර ධර්මයක්ද කියලා කියන්නේ මේක ගෙදර ගියාට පස්සේ කල්පනා කරන්න දැන් තමයි අවබෝධ කරගන්න ප්‍රඥාව මන්දී ඇති පහන තියෙන තෙලොත් අනිත්‍යද යනවනම් තිරයත් අනිත්‍යද යනවනම් පහන් දැල්ලත් අනිත්‍යද යනවනම් පහන් දැල්ලේ තියෙන ඒ ගින්දරේ තියෙන ඒ ප්‍රභාසර භාවය නැත්නම් ඒ වර්ණේ වැනි දේවලුත් අනිත්‍යද යනවනම් ආලෝකයේ අනිත්‍යයට යන්නේ නැහැ කියලා කියන්නට පුළුවන්ද? බෑ. ඒක ඒකාන්ත වශයෙන්ම. නමුත් ඒක හැම වෙලාවෙම පවතිනවා කියලා පේනවා. ඒ පේන්නේ හැම වෙලාවෙම නැති නැති යන ආලෝකයේ දහර ආලෝක ශක්තිය අර වේගෙන් ඇති ඇති නැති නැති යන නිසා මනසට දකින්නට බැරිකම බැරිකම තියෙන නිසා ඒක පුළුවන් නම් ලෝකේ අනිත්‍ය කියලා දැක්කේ. ඒ වගේම චක්කු විඥානයත් අනිත්‍යයට යනවා. චක්කු විඥානයත් අනිත්‍යද යනවා චක්කු සංපස්සයත් අනිත්‍යද යනවා ඔය තුල නිසා ඇති වෙන චක්කු සංපස්සදා වේදනාව නිට්ටයයි කියලා කෙනෙකුට ගන්නට පුළුවන් ආත්මයි කියලා ගන්න පුළුවන්. ඕක අනිත් පැත්තක් කිය. අනිත්‍ය නිසාම චක්කෝයයට හැටනන ආත්මයි මම හෝ මගේ ආත්මයක් නෙවෙයි. රූපත් මම හෝ මගේ ආත්ම නෙවෙයි. චක්කු විඥානත් මම හෝ මගේ ආත්ම නෙවෙයි චක්කු සම්පස්සත් මම නෙවෙයි මගේ ආත්ම නෙවෙයි එහෙමනම් මේවා නිසා පහළ වූ චක්කු සම්පස්සජා වේදනාව මම මගේ ආත්මය කියලා ගන්නට පුළුවන් අර පහන් ආලෝකය මම අනිත්‍යයි කියලා ගන්නවා වගේම මේකත් තේරුම් ගන්නට බලන්න. එහෙම බැලුවොත් තේරුම් ගත්තොත් Tamanට තේරෙයි මෙතන සම්පූර්ණයෙන්ම මේවා ශූන්‍යයි කියන කතාව. එතකොට මේ ඇහැ පිළිබඳ කරුණු පහක් අපි කතා කළා. මේ හැම එකක්ම තමාගේ සිත තුළ පහළවන නාම ධම්ම පමණයි කියන එකක් කියවා. ඇහැ කියන එක තමාගේ සිත තුළ තියෙන සිටිවිලි ධම්ම ටිකක් පමණයි. ඇහැ නැහැ කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ. එතකොට රූප කියන ඒවා රූප නැහැ කියන එක නෙවෙයි මම මේ කතා කරන්නේ. රූප කියන ඒවා ඔක්කොම ඇහැට පේන තමන්ගේ රූපේ හරි බාහිර රූප හරි ඕන එකක්. නාම ධර්මයක් පමණයි. ඒක ඉතාම වැදගත් හොඳින් අවබෝධ කරගත යුතුයි. චක්කු විඥානය කියන එකත් නාම ධර්මයක් පමණයි. චක්කු සම්පස්සේ කියන එකත් ඒකත් සුදු නාම ධර්මයක් කියලා කිසිවක් නෙවෙයි. චක්ක සම්පස්සේ නිසා පහළ වුණා නම් වේදනාවක් ඒකත් විඳීම් මාත්‍රයක් නාම ධර්මයක් කර අන් කිසිවක් නෙවෙයි. මේ ඔක්කොම එකට අපි ගත්තොත් එහෙම හැ සම්බන්ධ මේ කොට ඔක්කොම නාම ධර්ම ටිකක් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. එතකොට ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ඒ ධර්ම වල මොනවත් ගන්නට ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් ආත්මීය වශයෙන් කියන්නේ ආත්මයට අයත් දෙයක් වශයෙන් ගන්නට නැති නිසා ඔක්කොම ශූන්‍යයි හිස් මේක හරියට දකිනවා නම් හිතට හිස් භාවයක් හිතේ අරමුණු හිතේ හිතට අරමුණක එල්ලෙන්නද බෑ හිත හිස් වෙනවා මෙන්න මේ අනුසාරයෙන් මේක එක ඉන්ද්‍රියක් විතර කරනවා නම් පෑගෙන කාලයක් විතර කරන්නට වෙනවා කනටත් මේ හිතන්නට ඕනේ කන ශබ්දය කන නිසා ඒ ශබ්දය නිසා පහළ සෝත විඥානය සෝත සම්පස්සේ ඒ කනට පහළ වෙච්ච සෝත සම්පස්සේනේ ඇති වෙච්ච වේදනා සැප දුක් නැදහත් වේදනා නාසය ගඳ සුවඳ ඒ නිසා පහළ වෙන ගාන විඥාන, ඒක නිසා ගාන සංපස්ස, ඒ නිසා පහළ වෙන වේදනා. දිව, රස, දිවා විඥාන, ඒ නිසා පහළ වෙන ස්පර්ශය, ඒකින් ඒ තුලින් ඇති වෙන සුඛ දුක්ඛ මඳහත් වේදනා. කය, කයට දැන විවිධ ස්පර්ශ පොට්ටබ්බ ධම්ම, ඒක නිසා පහළ වෙන කාය විඥාන, කාය විඥාන තුලින් ඇති වෙන කාය සංපස්සේ ඒකෙන් පහළ වෙන කාය සංපස්දා වේදනා. මනස මනසට අරමුණු වන විවිධ දේවල් මනෝ ස්පර්ශය නිසා පහළන මනසින් ඇති කරගන්නා සියලුම වේදනා මේ ඔක්කොම එක එකක් වෙන් වෙන් වශයෙන් අරගෙන ගෙදරට ගියාට පස්සේ පැයක් විතර එක තැනක වාඩිලා නිදාගෙන හරි කමන්නේ කල්පනා කරලා අවබෝධ කරලා බලන්න අවබෝධ කරගෙන කරගෙන යනකොට පෙනේ මේ කොහොම නාම ධර්මයක් ඇති වෙලා නැති මේ හයතම මම මේ කතා කරන්නේ. නාම ධර්ම ටිකක් ඇති වෙලා නැති වීම හැර වෙන දෙයක් මෙතන නැහැ නේ කියලා. එතකොට මේ හය හැර ඇහැට පෙනෙන මේ රූප සම්බන්ධ 15 වූ සිටිවිලි ධර්ම ටිකක් තියෙනවා. කනට පහළ වෙන සිටිවිලි ධර්ම ශබ්දහා සම්බන්ධ වූ සිටිවිලි ධර්ම ටිකක්. ඒ වගේ නාසයට, දිවට, ශායට, මනසට. මේ සිටිවිලි ධර්ම ඇති වී ඇති නැති නැති වී යම මෙතන මොකද්ද මම කියලා ගන්න තියෙන්නේ? මොකද්ද මගේ කියලා ගන්න තියෙන්නේ? මොකද්ද මගේ ආත්මය කියලා ගන්න තියෙන්නේ? මේ ඔක්කොම ඇති වෙච්ච ගමන් නැතිලා යනවානේ. මේ ඔක්කොම අනිත්‍යයි ඔක්කොම ආත්මනේ ඔක්කොම අනාත්මයි කියනකොටම මුළු කයම නොපෙනී ගිහිල්ලා ඝන කලවරකට වැටෙනවා වගේ සිත අරමුණකින් තොරව වගේ හිස් වී යනවා මොකද විවිධ අරමුණු වල එල්ලි එල්ලි එල්ලි එල්ලි සිටිවිලි පැවතී පැවතී ගියා මේ විදිහට යථාභූත ඥාන දර්ශනයක් තුළින් ඇත්ත ඇති හැටියෙන් දකිනකොට අර සිත එල්ලි එල්ලි පැවති ඒ ආරම්මණය කප කප කප කප හැරිය එසේ හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිතට යන්නට තැනක් නෑ එල්ලෙන්නට අරමුණක් නෑ සිත නිස්සල විය යුතුයි ඒකයි ඒකේ සිදුවෙන ක්‍රියාදාමය. මේ සිතන ඉසලුනාම ඇහැට රූපේ පේන්නේ නැහැ. සිතට රූපේ වැටෙන්නේ නැහැ. බාහිර ලෝකේ කිසිම රූපයක් තමාගේ ඇදේට මනසට අරමුණු වෙන්නේ. හුදු තනිකර ඝන කලුවරක දැනී මාත්‍රේ පමණක් පවතිනාන අන්න ඒ වගේ දෙයක්. දැන් උදාහරණයක් කියමු. මහා ඝන කලුවරක මේ ඇයි ඉන්නවා කියලා හිතන්න. මාසෙ පොය දවසක රෑ 12ට මහා ඝන කලම් කාන්තාමේ කැලෑවක මහා වැහි බලාපු තියෙන රෑක කළුවරක් කියලා හිතන්නකො ඕකට කියන්නේ චතුරංග සමන්නාගත කළුවර කියලා. අංග හතරකින් යුතු කළුවර. මේ කළුවරේ මේ අය ඉන්නවා කියලා හිතන්න මොකක්වත් දැන් තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. නමුත් යාන්තම් දැනීම් මාත්‍රයක් විතරක් තියෙනවා. Tamange සිත විතරක් තියෙන මොනවත් ඇහෙන්නේ නැහැ මොනවත් නැහැ. අන්න ඔය වාගේ මේ සරල උදාහරණයක් කිව්වේ. එතකොට ඒ වගේ தත්ත්වයට සිතපත් වුණොත් එහෙම අපි මේකට කියනවා ශූන්‍යතාවය කියලා. හිස් භාවය අපේ මාත්‍රකාවේ මාත්‍රකාවට තිබේ හිස් භාව ශූන්‍යතාවය. මේක ශූන්‍යතාවයේ පහළම මට්ටමක තියෙන ඕලාරික தත්ත්වයේ තියෙන ශූන්‍යතාවය. ඕකේ ගැඹුරු ගැඹුරු ගැඹුරු ගැඹුරු මට්ටම් තියෙනවා. මේ ඉස්සෙල්ලම අත්න ශූන්‍යතාවයක් අපි කතා කරා. දැන් මේක යම් කිසි කෙනෙකුට අත්දකින්නට පුළුවන් නම් මේ වෙලාවේදී මම කියලා ගන්නට නැත්තම් මගේ ආත්මය කියලා ගන්නට ඉතිරි වෙලා තියෙන ඔන්න ඔය මොකක්වත් නැති හිස් භාවයයි ඒක දැනෙන ස්වરૂපයයි පමණයි. මේක මේ මේ භාවනාව අත්දකින්න පුළුවන් මෑණි කෙනෙක් ඉන්නවා. ඒක ගෙදර ගියාට පස්සේ මේ කියන කාරණා හොඳට අත්දකින්නට ඕන. මේ ශූන්‍යතාවයේ ඉන්න අවස්ථාවේදී තමාගේ ආත්මය කියලා මම කියලා ගන්නට ඉතිරිලා තියෙන්නේ මොකක්ද? ඒ හිස් භාවයේ සහ හිස් භාවයේ දැනෙන ගතිය විතරයි. මේකත් හැම වෙලාවෙම පවතින ධර්මයන්ගේ අනිත්‍යයට යනවා. නැතිලා යනවා. මේක තියෙනකොට මමයේ මගේ ආත්මය කියලා අපි ගත්තත් මේක නැතිලා ගියාට පස්සේ මොකද්ද මම කියලා මගේ කියලා ගන්න දිතුරුවන්නේ. මෙතනත් මොකක්වත් නෑනේ මේකත් අනාත්මයි ආත්මනේ. ඒකට ඒ தත්ත්වයටපත් නම් ඒ ධර්මයත් අනිත්‍යයි ඒකත් ඒකාන්ත වශයෙන් සංස්කාර ධර්මයක්. ඒකත් අනිත්‍යයි ඒකත් අනාත්මයි කියුවාට පස්සේ කොයිට වඩා ගැඹුරු ශූන්‍යතාවයකට සිතපත් වෙන ඒ ශූන්‍යතාවයත් අනිත්‍යයි අනාත්මයි කියව ගමන් නිවනට සිතපත් වෙනවා මේ ආකාරයෙන් මේ ජීවිතයේදීම මේ අනුව පිළිපැදීම තුළින් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. හැබැයි ප්‍රඥාව සමාධිය දියුණු කෙනෙකුට පමණයි අන් කෙනෙකුට නෙවෙයි. නැයි මේ දක්වා කියපෝ කාරණාවල කෙටි සාරාංශය දැන් කියන්නම්. ඒ කෙටි සාරාංශය වුණාට පස්සේ මේ කියපු කාරණා විස්තර වශයෙන් මේ ඇයටම අවබෝධ කරගන්නට පුළුවන් වෙයි. අපි කතා කළේ ශූන්‍යතාවයේ හේවත් හිස් භාවය පිළිබඳවයි. ශූන්‍යතාවයට බුදුහාමුදුරු කියන්නේ ශුන්්‍යත කියන වචනය විවිධ තැන්වල ඒක බුදුහාමුදුරු දේශනා කරලා තියෙන බව පළමුවෙන්ම කියේ. ඒකට මේ ශූන්‍ය කියන්නේ යම් කිසි දෙයක් ඉස්සලා තියෙනවා කියලා පේනවා. නමුත් සත්‍ය වශයෙන් එහෙම දෙයක් නෑ. Taman ගැඟ ගත්තොත් මේ ශරීරය කියලා දෙයක් තියෙනවා කියලා පේනවා. සත්‍ය වශයෙන් එකක් නෑ. මේ අවසාන වශයෙන් ඉස්භාවය කතා කරනවා. Taman ගැඟ Taman කිසිදට පේන්නේ සම්පූර්ණ හිස්තියක්. ශූන්‍ය දෙයක්. ඒ වගේ ලෝකේ ආරම්භ වල මුළු ලෝකෙම ඉස්සලා පේනවා. දැන් මේ Taman කිසිදට මුළු ලෝකයම පේන්නේ හිස් දෙයක්. එතකොට කලින් තියෙනවා වගේ තේරෙනවා. නමුත් ඇත්ත ඇති සැකයෙන් දැක්කාට පස්සේ ඒක නොතේරී හිත හිස් භාවයට යනවා. ඒ හිස් භාවයට යන්නේ සිතේ ඒ අරමුණු අල්ලගෙන ඉල්ලෙන්නේ. සිත ඒ අරමුණු අල්ලගෙන ඉල්ලෙන්නේ නැති නිසා මෙන්න මේ හිස් භාවය ගැනයි අපි පළමුවෙන්ම පෙන්නුම් කළේ. මේ විස්තර කළේ. හිස් භාවය කොහොමද කියන කරුණයි පෙන්නුම් කළේ. ඒ හිස් කියන කාරණා විස්තර කරන්න බුදුහාමුදුරුවෝ කියපු එක්තරා සූත්‍රයක එක් කොටසක් පමණක් ප්‍රකාශ කළා. ඇහැ හා සම්බන්ධ පමණක්. ඇහැ शून्यයි ඇහැට පෙනෙන මොනවද රූප රූප ශූන්‍යයි ඇහැට රූප වෙනවා මේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා චක්කු විඥානය කියලා එකට කියනවා මේ චක්කු විඥානය ශූන්‍යයි ශූන්‍ය කියන්නේ ආත්මයක් නෙවෙයි ආත්මයට දෙකුත් නෙවෙයි ඊළඟට චක්ක සම්පස්සයද ඒක ශූන්‍යයි ඒක නිසා වේදනාවක් ඇති වෙනවා වේදනාව ශූන්‍යයි මේ වේදනාව කියනකොට පොදු වේදනාව විතරක් නෙවෙයි වේදනාව ඇති වුණාට පස්සේ පහළ වෙනන යන්තා සිටිලි ධම්ම ලෝභයක් හරි ද්වේෂයක් හරි ගැටීමක් හරි ආශාවක් හරි අනිත්‍යයි දුකයි අනාත්මයි කවර දෙයක් කරගත්තත් ඔය ඔය කීප කතාවට ඒ වේදනාව ශූන්‍යයි කියන කතාවට ඒ සියල්ල මනසක් ගත වෙන ඔක්කොම ශූන්‍ය. මේ සෑම එකක්ම සිටිවිලි ධර්මයක් ඇතිවීම නැතිවීම හැර වෙන කිසිවක් නෙවෙයි. මේවා කොයි ආකාරයෙන් අපි තණ්හාවෙන් ගත්තත් මානෙන් ගත්තත් ditthියෙන් ගත්තත් උපාදාන කළත් මම කිව්වත් මගේ කිව්වත් මගේ ආත්මය කිව්වත් මගේ පුතා මගේ දුව ආදී වශයෙන් කවර ආකාරයකින් ග්‍රහණය කළත් මේ සෑම එකක්ම හුදු සිටිවිලි ධර්ම ටිකක් ඇති වී නැති වී යාම හැර අන් කිසිවක් නෙවෙයි කියන එකයි අපි පෙන්වන්නේ. මේ විදිහට ඉන්ද්‍රිය හයටම මේක හරියටම දැක්කොත් එහෙම Tamanට තේරෙනවා මේ සිතිවිලි ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මෙතන ගන්නට ආත්ම කියලා කිසි දෙයක් ඉතු වෙන්නේ නැහැ කියලා අවබෝධය ඇති වෙනකොට සම්පූර්ණයෙන්ම හිස්සී යනවා. හිතට කිසිම අරමුණක් නැතුව හිත ශූන්‍යතාවයකටපත් වෙනවා. මෙන්න මේ ශූන්‍යතාවයත් අනිත්‍ය වූ ධර්මයක්, සංස්කාර ධර්මයක්, අනාත්ම වූ ධර්මයක් කියවම තව ශූන්‍ය විට වඩා ගැඹුරු ශූන්‍යතාවයකටපත් වෙනවා. ඒ ශූන්‍යතාවයත් අනිත්‍යයි නිට්ටය නෙවෙයි ඒකත් මම හෝ මගේ ධර්මයක් නෙවෙයි ආත්ම නෙවෙයි මේකත් අනාත්මයි කියන අවබෝධය තමයි සිත තුළින් හරියට දැක දැක්කොත් එහෙම එතනින්ම කෙනෙකුට නිවනට සිතපත් කරගන්නට පුළුවන්. ඒ විදිහට පිළිපැදීම තුළින් මේට නිවන අවබෝධ කරගන්නට පුළුවන් වේවි. සමහරට මේ ජීවිතයේදී එහෙම නැත්නම් මේ ධර්මයේ සීමේ කුසල සත්‍ය ඒකාන්ත වශයෙන්ම කවදා හෝ දවසකදී නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවි. එසේම වේවා කියලා ආශිර්වාද කරලා අපි මේ දේශනාව නිම කරන්නම්. හොඳයි දෙවියන් දෙවියන්ට පින් දෙමු ආකාශත්තා කියන පාඩේ කියන ආකාශත්තා බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං මොදිස්සා චරණක්ඛන් ශාසනං ආකාශත්තා බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං මොදිස්සා චරණක්ඛන් දේශනං ආකාශත්තා බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනා කරනිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බා සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සම්බ දුක්ඛා පමච්චතු මේකල සීලෝම් කුසල සක්මි මියගේ මෙලොව යහපත සැලසේවා පරලොව යහපත පත්පත් වේවා ප්‍රාර්ථනා පරිදි නිවන සැලසීමෙන් මේ කුසල සක්මෙන් හේතු වාසනා වේවා